තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නයක් දැන් කරපු ওই සාකච්ඡාව සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා ඒක අහන්න පුළුවන් මේ වෙලාව අවස්ථාව සුදුසුද? හොඳයි මම අහන්න බෑ. ස්වාමීන් වහන්සේ දැන් මේ දැන් මේ භාවනා දානපාන කරනකොට දැන් හිත එක පාට පිට යනවා. පිට යනකොට දැන් මේක ස්පෙસિෆික් එක්සැම්පල් එකක් ඒ පිට පිට ගිය ගමම්ම ඒ දැන් දන්නවා පිට ගිහිලා කියලා. එතකොට ඒ ගියේ මනසට ආපු සිතුවිල්ල ඒ සිතුවිල්ල දිහා බලන එක පාට දැනගත ඒ සිතුවිල්ල තමයි අර මම අද භාවනා කරන්න ඉස්සෙල්ලා මේ පත්තරේ ද පත්තරේ නෙමෙයි ඇත්තටම ෆෝන් එකේ තිබුණ නිවුස් එකක් බලලා ඒකට එක පාට ඒක සිහි වෙලා ඒකට ගියා හිත. එතකොට ඒ පාටම දැනගත්තා දැන් මේ මේ හිත පිට ගියා විතරක් නෙමේ පිට ගියේ අර ඒ අර අර නිවුස් අයිටම් එක 100ට ආපු නිසා කියලා. එහෙම හිතන එතකොට ස්වාමීන්සේ මේ දැන් මේ කරපු සාකච්ඡාව හැටියට මොකක්ද එතන මොකක් හරි වැරදි දෙයක් වුණාද? එහෙම හිතනවත් එක්කම ස්වාමීන් වහන්සේ ආයි දැන් දැනගත්තා දැන් මේ අර අර හිත පිට ගියා හිත පිට ගියත් එක්කම අර ඒ ආපු ඒ සිතුවිල්ල අර අර කියවපු නිවුස් අයිටම් එකට සම්බන්ධයි කියනවත් එහෙම හිතනවත් දැනගත්තත් එක්කම ආයිත් ඉතින් ආනාපානෙටම ආවා. මොකද එතන කළ යුත්තේ? මම කියන්නේ මම ඇහෙනව නේද? ඔව් ඔයම එයිම ඇහෙනවා ස්වාමීනි. මම කියන්නේ හම්දුරනේ මම භාවනා කරගෙන හිටියා. ආනාපාන හොඳට තේරුණා. එතකොට මට එකපාරම මගේ හිත ගියා වෙන තැනකට. ඒ ගියේක ගියේකත් මට තේරුණා මොකද්ද මම අද දැකපු ආටිකල් එකක්. ඒක ෆෝන් එකේ වෙන්න පුළුවන්, පත්තට වෙන්න පුළුවන්, whatever. එහෙම එකක් මට තේරුණා. ඊට පස්සේ ඒක දැනගත්ත ගමන්ම මට එන්න පුළුවන් කම නැහැ ආවා ඉබේටම ආනපානෙට. අම මේක තමයි ඔය කියන සතිපට්ඨානයේ දියුණු කිරීම තුළදී අපි අර කෙලෙස් දකින්නකොට කෙලෙස් දැනගන්නකොට සිද්ධ වෙන සාමාන්‍ය දේ. නමුත් ඕකේ අපිට මීට කලින් තිබිච්ච අවුල තමයි යම අපි එහෙම දැකගත්තේ නැති එක. ඒ කියන්නේ මෙහෙම යනවා කියලා අපිට දැනෙච්ච නැති එක, තේරිච්ච නැති එක. එතකොට ওই කියන හැටියට ඒ හිත පිටට යන එකක් දැනුණා නම්, විහිල්ලා තියෙන කාරණෙත් දැනුණා නම්, ආපහු ආපු එකක් දැනුණා නම්, ඒක හා ආනාපානය කියලා කියන්නේ ඇත්තටම ඒක හා සමානයි වගේ. භාවනා අරමුණක් පැත්තෙන් බලනකොට නම්. එතකොට සාමාන්‍ය ස්වභාවය තමයි යන්නේ ওই විදිහට අර සාමාන්‍ය ස්වභාවය කියන්නේ සිදුවෙන්න ඕන ස්වභාවය අතරම කිව්වොත් එහෙම සිදුවෙන්න ඕන ස්වභාවය තමයි අපිට ඒ සිද්ධ වෙන ක්‍රියාදාමය තේරුම් ගන්න පුළුවන් වෙන තැනට හිතපත් කරගන්න. එතකොට ඒ කෙනා එතකොට අර නිහඬ නිරීක්ෂකයා වෙලා හෝ වෙන්න බලනවා වෙන්න පුළුවන්කම තියාගෙන ඉන්න තැනක වගේ ඉන්නවා. එයා අර අර දොරටුපාලකෙක් කියලා කියන්නේ නැතුම් කියනවා 100ට. එයා දන්නවා මේකෙන් එන්නේ යන්නේ කවුද කියලා. ඉතින් ඒ වගේ මම දකින්නේ නැහැ ওই ওই කියන කාරණාව තුල මේ වැරද්දක්. ඊට වඩා මම දකිනවා ඉතින් අර සිහිය තිබුණා කියන ඒ එහෙම ලක්ෂණ ටිකක් එළියට අවිල්ලා තියෙනවා. ඒක හැබැයි ස්වාමීන් වහන්සේ දැන් කිව්වේ අවසරයි ස්වාමීන් වහන්සේ දැන් කිව්වේ ওই වගේ අවස්ථාවක දැනගන්න එක විතරක් නෙමෙයි මේ ප්‍රතිචාරය දිස බලන්න කියලා. ඒක මොකද ස්වාමීන් වහන්සේ තේරුනේ? හිතේ තියෙන ප්‍රතිචාරය. දන්නවා පිට ගියා කියලා එතකොට හිතේ තියෙන ප්‍රතිචාරය මට තේරුණ විදිහට සමන් ස්වාමීන් වහන්සේ කිව්වේ එතකොට දන්නවා දැන් හිත පිට ගිහිලා ඒකෙන් බල ඊට පස්සේ ප්‍රතිචාරය දිහා බලන්න කියලා. එහෙමද ස්වාමීන් වහන්සේ කිව්වේ? එහෙමයි. සමහර කෙනාට ඔය ඔය කියපු එකකින් දැන් ප්‍රතිචාරයේ හැටියට ටිකක් එළියට එන්න පුළුවන් මේක දැනගත්ත ගම මේක මේකේ ඇතුලේ තිබිච්ච ඒවා කියන්නකෝ. මම දන්නේ ආටිකල් එක. ඒකේ තිබිච්ච දේවල් ටික මතක් වුණා කියන්නකෝ. එහෙම වෙන්න පුළුවන්. ඕක අනන්ත අප්‍රමාණ පැතිවලට යන්නත් පුළුවන්. ඒ වගේ එහෙම නැතිනම් ඒ ඒ ඒ හිත ගිය විත්‍ය තේරුම් අරගෙන හිත හිතම කතා කරලා අපිට කියන්න පුළුවන් නෑ ආපහු යනවා මං ආනපන. ඉතින් මේක මට එතන ඊට වඩා හොඳයි. අන්න ඒ වගේ ලක්ෂණයක්. එතකොට ප්‍රතිචාරය කියලා කියන්නේ අපි මේ දේ තීරුම් ගත්තට පස්සේ හිත අපිට සජෙස්ට් කරන ඊළඟට සජෙස්ට් කරන ඊළඟට යෝජනා කරන ඊළඟ ක්‍රියාවලිය මොකක්ද කියලා. උදාහරණයක් හැටියට කියනවා නම් දැන් වේදනාවක් දැනුනොත් එහෙම ඒ වේදනාව දැනෙච්ච ගමන් හිත අපිට ඊළඟට යෝජනා කරන්නේ ආ දැන් ඇති නැගිටින්න කියලා නම් ආයතන කියන ප්‍රතිචාරය ඒකයි. ඒ වගේමයි මේ පිළිවෙලටත් අපි මේ සිතුවිලි ටික දැනගත්ත ගමන් ඒකේ තියෙන ප්‍රතිචාරය හැටියට මම ඒ වෙලාවෙදි කිව්වේ අපි අපේ හිත මතක් කරලා දෙන ඊළඟ ක්‍රියාවලිය මොකක්ද කියන එකයි. ඊළඟ ක්‍රියාවලිය නැත්තම් ඊළඟ කාරණය වෙන්නේ අපිව තවදුරටත් සිතුවිල්ලක ඔබන එකක් නම් එහෙමනම් අර ඒ එළියට පැනපු එකෙන් අපි තවදුරටත් අරගෙන යන්න පටන් අරගෙන තියෙනවා. තව සිටවිල්ලකට. එහෙම නැතුව මෙයා මේ ගියේක දැනගෙන ඒ ගියේකට සාදර වෙලා ඒ ගියේකට හා වෙලා ආපහු ආනපානයට එනවනම් එයාගේ ප්‍රතිචාරය එතකොට වෙලා තියෙන්නේ මොකක්ද එතනදී ආ ඒක ඕන නැහැ ආපහු මම යනවා අර මගේ පරණ පුරුදු අර නිහඬ නිස්තලංක තැනට වගේ කියන ආන් ඒකටයි එතකොට මේ ප්‍රතිචාර කියන ඒවා අපිට අර එතනට ගියාට පස්සේ මං හිතන්නේ අර වෙනම හැටියට එළියට මතුවෙන්නේ නැහැ. නමුත් ඕක කාරණාව අර එකපාරක් දෙකක් වගේ එහෙම වෙලත් මතුවෙන්නත් පුළුවන් අම්මේ අපිට මේව තේරුම් ගන්න. ඇත්තටම කිව්වොත් එහෙම සමහර කාරණා තියෙනවා සමහර ධර්ම කාරණා තියෙනවා කාලයක් යනකම් ඉව තේරෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට කිව්ව තමයි දැන් අර අම්මා කෙනෙකුත් ඉස්සෙල්ලා කිව්ව වේදනාව දියබුබුලක කතාවක්. අපි අපි දියබුබුල කරනම් අපේ ජීවිතේ දැකලාද කියන්ට. එහෙමයි. බුද්ධ ශාසනයේ සමහර හාමුදුරුවෝ හිටියා උන්වහන්සේලා රහතන් වහන්සේලා බවට පරිවර්තනය වුණා දිය බුබුලක් දැකලා. එතකොට අපිට අපි දකින්නේ මේකම තමයි. ඒ වුණාට උන්වහන්සේලාගේ ඇහින් තාම අපිට බලන්න බැරි කමක් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවන් තියෙන පුළුවන් අම්මේ අපි මේ ධර්මයේ තුල ගොඩක් අර පුරුදු වෙනකොට පුරුදු වෙනකොට අපි කාම තියෙන අර සැක සංකා වගේ දේවල් ඒ කියන්නේ මම මේ කෙරෙන ප්‍රමාණය මදිවද්දෝ මේ විදිහ වැරදිදෝ අන්න ඒ වගේ කියන අවස්ථාවන් වලින් අයින් වෙලා අපිව එන්න පටන් ගනීවි මේක තුල දැනගන්න තියෙන ප්‍රමාණය මෙච්චරයි කියලා. උදාහරණයක් ඇටියට දැන් වේදනානුපස්සනාව තුල අපිට ඇත්තටම දැනගන්න තියෙන්නේ සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියන ওই තුන ගැන විතරයි නේද? ආය වේදනාව මේ ලෝකේ නැහැ. එහෙමයි. ඒ කියන කාරණා ටික ගැන අපි දැනගත්තා නම් අපි එතකොට ඒක තුල ප්‍රමාණවත් කියන දැනකට හිත හදාගන්න කාලයක් යන්නත් පුළුවන්. වගදා හිත මදි කියලා කියන්නත් පුළුවන් මේ දැනගත ප්‍රමාණය. ඉතින් ඒකෙන්ද මගේ යෝජනාව තමයි අපි නැවත නැවත භාවනාවට යෙදিলা භාවනාවට පුරුදු වෙලා ওই කියන අවස්ථාවල් වලට මුහුණ දෙන්නට හිත සකස් කරගනිමු පුරුදු වෙමු අන්න එතකොට මේ පුරුදු වීමත් එක්ක මේ දේවල් වැඩි වැඩියෙන් ප්‍රකට වෙන්න වැඩි වැඩියෙන් අත්දකින්න වැඩි වැඩියෙන් ඒ දේවල් වල තියෙන ස්වභාවයන් තේරුම් ගන්න අපි ඉගෙන ගන්න පටන් ගනිවියා. ඉතින් එතකොට ප්‍රතිචාරය සහ ප්‍රතිචාරය නොවන්නේ මොනවද කියන ඒවා ගැන අපිට හොඳට තේරුමක් ඇති වෙන්න පටන් ගනීවි. බොහොම හොඳයි ඒ විදිහට ආපු එක. ඇත්තටම කියනවා නම් ආනපානේ හිටියා ආනපානේ හොඳට තේරුණා. ඒත් එක හිතත් ගියා. ඒත් ගිය බව තේරුණා. ගියේ මොකටද කියලා තේරුණා. නමුත් ඊට පස්සේ ආපහු ආය වෙන මොනවත් පැතිවලට දුවන්නේ නැතුව හිත ගන්න පුළුවන්කම ලැබුණා නම් හිතට එන්න පුළුවන්කමක් හම් වෙලා තිබුණා නම් ආනපානෙට අන්න ඒක තමයි අපි දැනට උතන තියෙන ප්‍රතිචාරය කියලා මම විශ්වාස කරනවා. ඔය කියපු හැටියට. හොඳයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. මට තියෙන ප්‍රශ්න ස්වාමීන් වහන්සේ දැන් ওই විදිහට එළියට ගියාම හිත ඊට පස්සේ හිත ආපහු ආවහම ටිකක් පසුතැවිලි ගතියක් හිතේ ඇති වෙනවා. ඒකම ඒක ඒක කොහොමද අපි මග හරව ගන්න? හිත යනකොටම මේ ඒ හිත යන ස්වභාවයට අපි අකමැති වගේ ඇත්තටම කියනවා නම් අපි හිතන විදිහට භාවනාව කියලා කියන්නේ සිතුවිල්ල රහිත එකක්. අපි හිතන හැටියට. හොඳේ. හැබැයි සතිපට්ඨානයේ හැටියට මේ මේ සතිපට්ඨානය කියන ඒ ඒ භාවනාවේ හැටියට බුදුහාමුදුරුවෝ මේ දේශනා කරන ඒ දේශනාවේ හැටියට හිත දුවනවා කියලා කියන්නේ කමඨහනක්ම තමයි. හැබැයි තාමට අපිට ඒකට අම්මේ කමඨහනක දෙන්න ඕන තැන දෙන්න බෑ වගේ. ඒ කමඨහනක ස්වરૂපය දෙන්න හිත දෙන්නේ නැහැ වගේ. එහෙම ගහන්නක් ඇටියෙද දැන් හිතන්නකෝ අම්මාගේ දුවෙක් හරි පුතෙක් හරි කවද බඳ කියන්නකෝ. ඒක අලුත් එක්කෙනෙක් ගෙදරට එනවනේ. අලුත් කෙනෙක් හරි පුතෙක් ගෙදරට එනවනේ. ඒ ආව වුණාට එයාට මුලින් හිත නොදෙනව වෙන්න පුළුවන් දරුවෙක් වගේ සලකන. සමහර විට උදාහරණයක් ඉතින් මේ අපි තාමඩත් තාම අපිට අර ඒක කමටහනක් කියන තැනට හිත හිත පිළිගන්න අකමැති වගේ වෙන්න පුළුවන්. ඒකින්ද හොඳම දේ තමයි හිත දුවන එකට හා වෙන එක. හිත දුවන එකට කැමති වෙන එක. එහෙමයි. හිත දුවපු එක කැමති කියන තැන දැන් අපි හිතමුකෝ අන්න මෙහෙම ගන්නකො. ඔන්න අංක එක කාරණේ හිත අපි ආනාපානේ දකිනවා හිත දුවනවා. ඊට පස්සේ අපි ඒකට අකමැති වෙනවා හිත මෙතනට ගන්නවා. ආනාපානෙටම ගන්නවා. එතකොට ওই රවුමේදී අපේ හිත අපි ආපහු ගත්තේ අකමැත්තත් එක්ක. මොකද අකමැති උනේ හිත පිට පැන්න එකට අකමැති වෙච්ච හින්දා. ආද දෙවෙනි එක තමයි ආනාපානය තියෙනවා හිත පිට පනිනවා හිත පිට පැන්න එකට කැමති වෙනවා. ඒ කියන්නේ හිත පිට පනින එකට සාදර වෙනවා. ඒකට හා වෙනවා. මොකද ඒක හිතේ ස්වභාවය මට වෙනස් කරන්න බැරි ස්වභාවය කියලා තේරුම් අර ගන්නවා. ඒත් එක්කම ඊටඟකට ආපහු ආනාපානයටත් එනවා. දැන් මම මෙතකොට ආපහු ආනාපානෙට ආපු ඒ සිහියේ තියෙන ආරෝපණය තුල තියෙන්නේ අර කියාපු අර අර අමනාප ස්වභාවය නෙවෙයි නේද? එහෙමයි එහෙමයි. ඇත්තටම දැන් ආපහු සිහිය ආවට පස්සේ ස්වාමීන් වහන්සේ හිතෙන්නේ අර නැති වෙච්ච වෙලාව ගැන පසුතැවිල්ලක් අපරාධ මගේ හිත ගියා මම මම ඒක අපරාධයක් මට උනේ දැන් හිතන්නකෝ හිතන්න අපේ භාගයක් වගේ නම් මම භාවනා කරන්නේ ඉතින් අපරාධි මට මේ වෙලාව ගියායි කවදාවත් මේ වෙලාව වෙන්නේ නැහැ නේ කියලා පසුතැවිල්ලක් මට ඇති වෙනවා මම ඒක දැකලා තියෙනවා මට හුඟක් වෙලාවට ඒක එනවා ඉතින් මං හිත ඔබ වහන්සේගෙන් ගැන අහන්නවා කියලා එහෙමයි අපි මෙහෙම අපි අපි තාමටත් අර දාලා තියෙනවානේ අපේ ආනාපානේ විතරක්ම කියලා භාවනාව හැටියට. අතපොට්ටපට්ඨානෙන්නේ අපි මේ කරන්නේ. හරිද? එහෙමයි. දැන් ආනාපාන භාවනාව ගැනත් බුදුහාමුදුරෝ කියන්නේ ආනාපාන සතිය තුලින් සතර සතිපට්ඨානයම සම්පූර්ණ වෙනවා. සතර සතිපට්ඨානය සම්පූර්ණ කිරීම තුලින් සත්පොඥාංග සම්පූර්ණ වෙනවා. සත්පොඥාංග සම්පූර්ණ වීම තුලින් විද්‍යා විමුක්ති ඵල ලැබෙනවා කියලා කියන්නේ. එතකොට මේ වගේ මේ කියන ආනාපානයේ තුලාම ඔය කියන හිත දුවන එක එක්තරා භාවනා කමඨහනක්මයි. කියන අන්න ඒ සංඥාව අපි තියාගමු. එහෙම තියාගත්තාම ඊළඟ වතාවේදී හිත පිට පැන්නට අපිට අවස්ථාවක් එනවා හිත පිට පැන්නාම තේරුම් ගන්නට මම තාමත් ඉන්නේ භාවනාවෙමයි. ඉන්නේ ආනාපානේ නෙවෙයි කියන එක මම පිළිගන්නවා පැහැදිලිව. ඒක හාම එහෙමයි. ඉඳලා තියෙන්නේ සතිය තුලයි යම්. සතිපට්ඨානය තුලයි අපි ඉඳලා තියෙන්නේ. මොකද හිත පිට පැන්න එක දැනගත්තා හිත පිට පැනලා තියෙන විත්‍යයක් දැනගත්තා ඒකත් දැක්කා ඒකත් බැලුවා හිත පිට පැනලා ආපහු ආනාපානයට ආපු විදිහක් දැක්කා. ඒකත් බැලුවා. එතකොට මේ හැම වෙලාවකම අර නිහඬ නිරීක්ෂකයා කියන කෙනා අපක්ෂපාතී විදිහට නිරීක්ෂණය කරනවා කියන කෙනා ඉඳලා තියෙනවා නම් එයා දැකලා තියෙනවා ඒ ඒ සිහිය දැකලා තියෙනවා මේක තුල ওই කියන හැම සිද්ධියක්ම සිද්ධ වෙච්ච බව. නමුත් අපි ඒක අර තවමත් අර ආනාපානය වගේ සමාන තැනක් දෙන්නේ නැතිනම් මොකද්ද කියන්නේ ওই කියන හිත දුවන එකටත් සමහරක් විට මේ විදිහේ ආරෝපණයක් එන්න හිතෙනවා. ඒකින්ද අපි අර භවනා අරමුණ ආනාපානය කියන එකට වඩා මගේ යෝජනාව එහෙමනම් මෙහෙමයි භවනා අරමුණ සිහිය කරගනිමු. එහෙමයි. එහෙමයි. ඉතින් අහුවෙන එකක් මේ ඊටඟට අපේ භවනාවට අහුවෙන කමඨහනට අහුවෙන කාරණාවක් බවට පරිවර්තනය වෙන්න පටන් ගනීවියම්. එහෙම වුණාම දුවල එනවා කියන එක අපිට ප්‍රශ්නයක් නෙවෙයි. කාලයක් අපි ඕක දිහා බලාගෙන බලාගෙන ඉන්නකොට අපිම පුරුදු වෙවි මේ දුව දුව දුවන හිතක් එක්ක මේක කරන එකට වඩා මට ආනාපානයේ වෙලාම ඉන්න එක ලේසියි කියලා. අන්න එතකොට අපි මේ මේක දිහා දුරින් ඉඳලා බලලා අර මේක තුල තියෙන අර අමාරු කාරණා ටික බැහැර කරලා හොඳ හොඳ ටික එළියට ගන්න පටන් ගන්න අන්න එහෙම ස්වභාවයකට හිත ගනි. අර අර පංසදෝවක සූත්‍රයේ තුන්නක තමයි කියන්නේ. අර කරදර කාරණා ටික හොඳට තියාගෙන රත්තරන් මොනවද කරන කෙනා රත්තරන් රත් කරන කෙනා මොකද කරන්නේ? තැලියකට දාලා රත්තරන් ටික රත් කරනවලු. ඒකේ තියෙන රොඩු ටිකත් එක්කම. රත් කරනකොට අර ලොකුවට ඝනට තියෙන රොඩු ටික උඩට ආවට පස්සේ ඒ ටික හිමීට හැන්දකින් අයින් කළා දානවා. අන්න ඒ වගේ අපි මේක මේක සිහියෙන් බලාගෙන ඉන්නකොට අපිට පේන්න පටන් ගනීවියාමේ මේක තුළ තියෙන හැම එකක්ම පේන්න ගනීවි. ඒ පේනකොට ඒකේ කාලයක් ඉන්නකොට අපිට පුළුවන්කමක් හම්බ වෙවි ওই කියන සිතුවිලි ඔකෙන් අයින් කරන්න. අයින් කරන්න නම් අයින් වෙන්නේ නම් ඇත්තටම කිව්වොත් එහෙම ඒ හිත දුවන එකට සාදර වීම මතම තමයි. බුදුහාමරේ උගන්වන්නේ හරිම ප්‍රතිවිරුද්ධ ක්‍රමයක්. පටිසෝතගාමිනී ප්‍රතිපදාව. ඒක මොකද අර කියන්නේ ගිය පාරත් මම කිව්වා ගොඩක් දුර යන්න ඕන නෑ. ගොඩක් හදිස්සි නම් බොහොම හිමීට යන්න. ඔන්න ඔය කතාව තමයි මේක උගන්වන්නේ. ඉතින් කොමන්ට කැමති දෙයක් තියෙනවා නම් එහෙම අත්හරින්න. එතකොට හම්බ වෙනවා. වගේ ලක්ෂණ තමයි මේකේ දුගන්නන්නේ අර පරස්පර විරෝධීතාවය වගේ තියෙන. ඉතින් වගේ අපි අපිට හසුරව ගන්න පුළුවන් කමක් හම්බ වෙවි. ඔය කියන දේවල් වලට සාතර වෙන්න පටන් ගත්තාම එතකොට අපි ඉගෙන ගන්න ගණේවි අපේ භාවනා අරමුණ ආනාපානය නෙවෙයි සිහිය කියන්නේ. සිහිය කියලා කියන්නේ අනේ ආනාපානය කියලා කියන්නේ අපේ සිහියට අහු වෙච්ච ග්‍රහණය වෙච්ච එක්තරා ඔබ්ජෙක්ට් එකක් විතරක් වෙන තරමටපත් වෙනවා. මම හිතනවා එහෙම වුණත් එහෙම ඔය හිත දුවන එක හෝ වේදනාවල් දැනෙන එක එහෙම නැත්නම් ශරීරයේ දැනෙන එක නැති වෙන එක ඕනම එකක් කිසි ප්‍රශ්නයක් නොවන තැනකටපත් වෙන්න පුළුවන් කියලා. මම බලාපොරොත්තු වෙනවා එහෙම දෙයක් වේවි කියලා. එහෙමයි එහෙමයි. තේරුණා ස්වාමීන් වහන්සේ. තේරුවන් සරණ ඔබ වහන්සේට ගොඩාක් පිං. තේරුවන් සරණයි. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ආ කවටහන් වාර්තාව ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්සේ. හොඳයි. සවස බුද්ධ වන්දනාව සිදු කර අවසානයේ මෛත්‍රී භාවනාවේ යෙදුණෙමි. හොඳින් මෛත්‍රී භාවනාවේ යෙදී සිටියේදී මා තද නින්දකට වැටී ඇති බවත් හිස පහළට එකවරටම කඩා වැටෙන බවත් දැසි මම තිගැස්සී අවදි වුනිමි. වහාම අසුනෙන් නැගිට සක්මනෙහි යෙදුණෙමි. තරමක වේගයෙන් සක්මන් කළෙමි. එහිදී මම වම දකුණ ඔසවනවා තබනවා ආදි වශයෙන් හැඳිනීම් කිසි දෙයක් නැත පාදයේ පොළවේ ගැටෙන හැටි බලමින් තරමක වේගයෙන් සක්මන් කළෙමි. පොළවේ තද බව, සීතල බව, සක්මන් තීරුවේ හැරෙන විට පාදවල දැනෙන වෙනස් බව දකින්නට පුළුවන් විය. අසල ඇති ෆෑන් එකෙහි ශබ්දයේ නුණවත්තාම ඇසේ. පාදයේ චලන ස්වභාවයන්ට සිත යොමු වන අතර ෆෑන් එකේ හඬද ඒ සමානවම ඇසේ. එයමට බාධාවක් යයි හැඟීමක් නැත. ඇතැම් විට මුළුමනින්ම සිහිය ඇත්තේ දෙපාවල චලනය කෙරෙහි. එසේ එය ඉබේ සිදුවේ. ආයාසයෙන් සිදු කරන්නක් නොවේ. බව මට හැඟේ. සක්මන අතරතුර නාසය පුරවාගෙන ආශ්වාසයේ ප්‍රශ්වාසයේ දැනේ. පියවර ගණනාවක් පය නොදැනීම හිත ආශ්වාස ප්‍රශ්වාසය ඇසුරේ තිබෙන බව දැනුනි. ඒ අතර අවටින් මහා ශබ්ද වාහනයේ කහඬක් පෑන් එකේ හඬ විටින් විට ඇසේ. ඒ පිළිබඳව සිතට අමනාපයක් නැත. මදහත් සිතින් සක්මන අවසන් කර පර්යංකයට වාඩි වුනිමි. පර්යංකය පළමුව මා වාඩි වී ඇති ඉරියව්වට සිත යොමු කළෙමි. ඉසේ සිට දෙපතුල දක්වා මනාව නිරීක්ෂණය කළෙමි. මා දැන් මෙතන යනුවෙන් සිහි කරමින් වාඩි වී සිටින ඉරියව්වට දෙතුන් වරක් පමණ සිත යොමු කරන විට ඉබේම නාසයේ සුරන් රැල්ල වැදෙමින් ඉහළට පහළට යන බව ආශ්වාස ප්‍රශ්වාසයේ දැනෙන්න විය. එසේ ටික වේලාවක් ඒ අරමුණේ සිටින විට කය උස් පහත් වන බව දැනෙන්න විය. මොහොතකින් ආශ්වාසයේ ප්‍රාශ්වාසයේ ඒ ඒ ස්වභාවයන් නාසයේ පුරවාගෙන ඉහළට හුස්ම ඇදෙන බව, එහි ඇති පිරුණු බව, ප්‍රාශ්වාසයේ කෙටියෙන් සිදුවන බව දැනුනි. ෆෑන් එකේ වෙනස් වෙමින් එන හඬ ඇසේ. එහෙත් එයත් එක දෙයක් පමණි. ටික වේලකින් ඒ හඬට අවධානය නැත. කයෙහි දැනීම් කෙරෙහි වැඩි අවධානයක් යොමු වෙයි. මෙසේ සිටින විට ටික වේලාවකින් කයෙහි උඩ කොටස රත් වේගෙන එන බවක් ඔළුව, මුහුණ, කන් දෙක ආදිය දැනුනි. ඒ දෙස උපේක්ෂා සහගත සිතින් බලා සිටිමි. ඒ ක්‍රමයෙන් වැඩි වී කින්පසු ඉබේ තුනී වී යනු දුටිමි. ඒ සමගම කයෙහි ධාතුගණ නොයේද මේ දැනෙන්නේ ප්‍රකට වන්නේ කියා හැඟීමක් ඇතිවිය. කයෙහි කිසිදු දැනීමක් නැත. සිත ආලෝකමත් ප්‍රභාෂර තැනක ඇති බව හැඟෙයි. විවිධ සිතුවිලි එන යන බවක්ද තිබුණා. තිබුණා යයි කිව නොහැක. සැහැල්ලු කයකින් හා හිස්සු සිතකින් මම මා නිරීක්ෂණය කරමින් සිටිනා බව දැනුනි. එහ නිවැරදියි ඔබ ඔබ වහන්සේගෙන් අපේක්ෂා කරමින් පිළිතුරු සැහැල්ලු සිතකින් පර්යංකය අවසන් කළෙමි. එදිනදා ජීවිතයේ දිසානස එදිනදා කටයුතු ඇති හැම මොහොතකම සතියෙන් කිරීමට උත්සාහ කරමි. ඒ තුළ මනසට විවේකී බවක්, කයේ සැහැල්ලු බවක් වෙනදාට වඩා අත්විඳින්න. සිත අතීතයට ඇදී යාම, අනාගතයේ සොයා යාම, ඒතේම සිතේ සිතේ ඇතිවන ඇතිවන කතා අඩු බවක් ඇඟේ. මේ මොහොත තුල ජීවත් වීමට උත්සාහ දැරීම තුල මානසික කායික වෙහෙසකාරී බවක්ද අඩු අඩුය. ප්‍රබෝධමත් බවක් ඇති බවද සතුටින් දන්නුනි. ඉදිරියේදී මගේ සතිය දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි සයන්හන්ස. මම මොකක්වත් මට නම් කියන්න දෙයක් නැහැ. ඇත්තම කතාව මේ කියන්නේ. මාරම ලස්සනයි කියන්නේ. මට ඕක ඕක පින්තූරයක් ගහලා එවන්න ඕනේ. මේ ඇත්තම. එහෙමයි. අර මුලින්ම නිින්ද කියලා තියෙන හේතුව මම කියන්නම්. මම හිතන හැටියට මේකයි. හිත එතකොට අර හිතනවා කියන කල්පනා කරනවා කියන එකට අකමැති ස්වභාවයක් මට තේරෙනවා ඒ කියන හැටියටම. ඒ කියන්නේ අපි පුරුදු හැටියට අපිට පුරුදු වෙලා තියෙන්න පුළුවන් මෛත්‍රිය කියන දේ හිතන්න. මෛත්‍රී සිතුවිලි කල්පනා කරන්න, මෛත්‍රී සිතුවිලි මෙනෙහි කරන්න නමුත් අර කියන විදිහට වන්දනාව කරලා ඉවර වුණාට පස්සේ ඇත්තටම ස්වභාවික හිත බලාපොරොත්තු වෙනව වෙන්න පුළුවන් නෑ ඊට වඩා තව ගැඹුරකට යන්න. ඔන්න ඔතනදී තමයි අර අපේ තියෙන අර දන්න කෙනා එහෙම නැත්නම් ඕන කෙනා උමනාවන්තයා එහෙම නැත්නම් අපි කිව්වෝ ආත්මය කියලා. අන්න ඒකට ඕන එක සිද්ධ වෙන්නේ එතනයි මොකද අපි පුරුදු කරලා තියෙන ක්‍රමය තුල තියෙන්නේ මොකද කියන්නේ මේකට පස්සේ මෛත්‍රිය කරන එක මෛත්‍රී සිතුවිලි හිතන එක ඊට පස්සේ ආනාපානේ බලන එක කියලා අන්න එහෙම එකක්. ඉඳා සමහරක් විට අපිව ඒකත් එක්ක ගියාට පස්සේ හිත ඊළඟට කෙලින්ම ඒකට පහර දෙන්න හෝ ඒක බහැර කරලා දාන්න නිින්ද වගේ දෙයකට අපිව අරන් ගියා වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් එහෙම එකකදී හොඳම අවස්ථාව තියෙන්නේ යම ඊළඟ මොහොතේදී ඊළඟ අවස්ථාවේදී භාවනාවට වාඩි වෙන කලින් අම වන්දනාව කරලා ඉවරයක් වෙලා මෛත්‍රිය සමහරකට කරන්නත් පුළුවන්. මේක හරි සූක්ෂමයි ධර්මශිකේ. චුට්ටක් චුට්ටක් නිසල්මනේ ඉන්න බලන්න. මොහොතක් නිසල්මනේ ඉන්න බලන්න. අමගේ අවධානය මේ වෙනකොට මොන මොන දෙයකට කිට්ටුද කියලා දැනගන්න පුළුවන්. ඒ දැනගන්නේ කොහොමද? හිත අරෙහි මේ දුවනවා නම්, සද්දබද්ද වලට යනවා නම්, වේදනාවල් වලට දැනෙනවා නම්, එක වෙලාවකදී මේ කියන කාරණා මහ බරගානකට දඩබඩ දඩබඩ ගාලා දුවනවනම් එහෙනම් ඇත්තටම අපිට තේරුම් ගන්න පුළුවන් කලබලයි කියලා. එහෙමනම් ඒ වගේ වෙලාවකට තමයි අපි මෛත්‍රී වගේ සිතුවිල්ල පාවිච්චි කරන එක භාවිතා කරන එක සුදුසුයි කියලා වගේ කියන්නත් පුළුවන්. හැබැයි එහෙම නැති ඔය කියන වෙලාවට ආමේ ඔය කියන හැටියට අපි වන්දනා කරලා ඉවරුනහම ඒ සජ්ජායනා කරන තාලයට වෙන්න පුළුවන් ඒ සජ්ජායනා කරන විදිහට ඒ තියෙන සදාවට වෙන්න පුළුවන් අපේ ශරීරය බොහොම සැහැල්ලු වෙලා බොහොම මෘදු වෙලා අසද්දි ගුණ මතු වෙලා හිත දුවන එක ගොඩාක් සාමකාමී වෙලා ඒ වගේ වෙච්ච වෙලාවක නම් සමහර විට හිතට සිතුවිලි ඕනේ නැති වෙන්න පුළුවන්. හැබැයි මේ කියන්නේ මෛත්‍රී භාවනා කරන්න එපා කියලා නෙමෙයි. මෛත්‍රිය සිතුවිල්ලක් රහිතව කරන්න බලන්න. මෛත්‍රීමය සංඥා ඇති කරගන්න බලන්න. සිතුවිලි නැතුව මම සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා හිතන්නේ නැතුව කල්පනා කරන්න නැතුව මෛත්‍රීමය සංඥාවක් ඇති කරගන්න බලන්න. වේදනාවල් දිහා මෛත්‍රීමේ ස්වභාවයෙන් දකින්න බලන්න. පුළුවන් නම් ඒකත් පොඩ්ඩක් එහෙම එකක් බලන්න. ඕ එහෙම නැතුවම ආනපානෙට යන්න නම් හිත මතක් කරලා දෙන්නේ. ඒ ටික මුකුත් නැති හින්දා එහෙමනම් අම්මේ ඒ දෙයට යන්න බලන්න. එහෙම වුණොත් සමහරක් විට අර වගේ නිින්දකට වැටෙන්නේ නැති වෙවි. කොහොම නමුත් අපට වෙලා තියෙන අත්දැකීම හරි සාර්ථකයි. මොකද නිින්දට වැටුණා වුණාට ඒකින්ද හිත ඔබතුමේ දක්ෂ වෙලා තියෙනවා කොහොම හරි විදිහකට අර උද්දච්චය වගේ දෙයකට පරිවර්තනය කරගන්නේ නැති වෙන්න. ඒ කියන්නේ හිත තවදුරටත් විසිරුවා ගන්න නැති වෙන්න. ඒක ගොඩක් ලොකු අවස්ථාවක්. මොකද අපි බොහෝ වෙලාවට කරගන්නේ එහෙම එකක් වුණාට පස්සේ අපි ගැන දෝෂාරෝපණයකට වගේ ඇවිල්ලා මොකක් හරි ඒ මවුලක් දාගත්තොත් එහෙම ඊට පස්සේ හරියට නිකන් කොහොමද කියන්නේ මොකක් හරි ජරාවක් සාක්කුවේ දාගෙන ඇවිදිනවා වගේ තමයි. එන්නේ එන්නේ ඒකේ ගඳ වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ එකක් වෙනවා අර අපි හිත කලබවා ගන්න එක වැඩි කරගත්තොත්. එහෙම නමුත් ඔය ඔය කියන කමඨාන් වාර්තාවේ හැටියට අමා ඒක ගානට හසුරුවාගෙන තියෙනවා. ඊට පස්සේ අර තියෙන අහියේ තියෙන ටික දැනගෙන තියෙනවා. සද්දහැන ටික දැනලා තියෙනවා මුලින් වෙනකොට. සද්දහැන ටික ඒව දැනිලා නමුත් ඒව දැනෙන කම්ම ඒවත් එක්ක ප්‍රශ්නයක් කරගන්නේ නැතුව ආපහු සක්මනට එන්න පුළුවන්කම දැනලා තියෙනවා. සක්මන තියෙන්න පුළුවන් විත්‍ය දැනලා තියෙනවා. ඒත් එක්කම සක්මනේදිත් ඉන්න අතරම හිත ඉඟි කරලා දීලා තියෙනවා. දැන් ඔයාලට කැමති නම් පාරයන්කේටත් යන්න පුළුවන් වටපිටාව තියෙනවා වගේ එකක්. මොකද නාසිකාග්‍රය තුල අර හුලං ආස්වාස්ය ප්‍රාස්වාස්ය දැනෙන විදිහට කිව්වා. එතකොට හරි සාර්ථකයි. දැන් මේ පාත් එක අපිට පේන්න පටන් ගන්නවා වගේ හරි. ඔයාලනම් මේක තුල තියෙනවා අර බුදුහාමුදුරුවෝ කියන විදිහේ අර අර අනුකුබ්බ කිරිය අනුකුබ්බ සික්කා අනුකුබ්බ ප්‍රතිපදා. ඒ වගේ අර මේ මේ අනුපූර්ණයෙන් යන ස්වභාවයක් අපිට පේන්න පටන් ගන්නවා මේක තුල. මේක මේක අර අපිට දකින්න, පේන්න අන්න එහෙම තියෙන ගමනක් බව බවට පේන්න ගන්නවා. මේක තුළ යන ස්වභාවය මේකයි කියලා. එන්නේ ඒකයි මේ කමඨාන් වර්තාව ලියන්න කියන එකේ රහස තියෙන්නේ. දැන් අම්මට තේරෙන්නේ නැති ওই කමඨාන් වර්තාව ඔහොම ලියාපු හින්දා ඕක 100% සත්‍ය වර්තාවක් නම් අම්මට තේරෙන්නේ නැති එහෙමනම් මේ විදිහට ගමන කරගෙන යන්න පුළුවන් වෙන විදිහ වටපිටාව සකස් කරගන්න පුළුවන් නම් භාවනාව ලස්සන සිද්ධ එහෙම නැති තමයි එහෙම නැති තනක් නම් තියෙන්නේ. එහෙමනම් භාවනාව හරියට සිද්ධ වෙන්නේ නෑ කියන එක අපිට මුලින්ම තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඔය කියන විදිහට හිත අපිට ඊළඟට ඉඟි කරනකොට ආනාපානෙ තේරෙනවා කියලා ඇත්තටම අපි ඊළඟට කරන්නේ වෙන මොකක්වත් නෙවෙයි වාඩි වෙන එක තමයි. ඒක සාර්ථකයි. එහෙම වාඩි වුණාට පස්සේ මේ ටික ඔක්කොම තේරෙන්න ගන්නවා. මම ඊළඟට කිව්වා ආනාපානෙත් එක්ක ශරීරය තේරෙන්න ගත්තා කියලා. හරිම සාර්ථකයි. ඊට පස්සේ අර සද්දබද ඇහෙන ඒවා ඒවට අවධානය යොමු කරපු විදිය ඊළඟට ඒ ඒව තිබා වුණාට ඒ වාගෙන් කරදරයක් කරගන්නේ නැතුව ආපහු එන්න පුළුවන් වෙච්ච විදිය මුලදි කියලා තියෙනවා. ඊළඟට තියෙනවා පස්සේදී ඒ ඒ සද්ද තිබ්බද නැද්ද කියනවත් මට ගාණක් නැහැ. ඊට වඩා මම මම කැමති වුණා. මම කැමති වුණා කියනකටත් වඩා සිහිය කැමති වුණා. මේකට වෙලා ඉන්න මේ ශරීරය දැනගන්න මේක තුල තියෙන මොකක්වත්ම නැති අර හිස් එකකට වෙලා ඉන්න කියලා. නමුත් චීට් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක හරියට. එතකොට ඇත්තටම කියනවා නම් මේ වෙලාවේදී අම්මේ එළියට එන්න පුළුවන් දේවල් වලට වඩා මේකේ තියෙන දේවල් ටික තමයි පේන්න පටන් ගන්න. ඒ හීට් එක අපිට තියෙන්න ඕන අනිවාර්යයෙන්. අපි ජීවත් වෙන මිනිස්සු හැටියට අපේ ශරීරයේ බොහොම ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඒක අල්ලන්න පුළුවන් තරමේ තැම්පත් භාවයක් අපිට ඇති නොවෙන්න පුළුවන්. ඕක ගොඩක්ම හුවිච්ච වෙලාවට තමයි අපි කියන්නේ උණ හැදුනා කියන්නේ. නමුත් භාවනාවෙදිත් මේක තේරෙන්න ගන්නවා. මේක ඇත්තටම අපි හිතානිට මේ ශරීරයක් කියලා. නෑ මේක මේක තියෙන ඔය කියන අර බුදුහාමුදුරු කියම්පර අතරමහා ධාතු කියන කතාව හරි නේද කියන එක අපි ප්‍රායෝගිකව දැනගන්න තේරුම් ගන්නට අත්දකින්න පිළින්න පටන් ගන්න අවස්ථාවල් හැටියටයි භාවනාව ඇත්තටම මම දකින්නේ. අන්න එතකොට අපි කොහොම නමුත් අම්මා ඒතනදිත් මොකද කරලා තියෙන්නේ? ඒකත් අර හිත කලබවා ගන්න නැති තැනකට උපේක්ෂා සාගත වෙන විදිහකට හිත පුරුදු කරලා තියෙන හින්දා ඒ වේදනාව නැත්තම් ඔය කියන ප්‍රශ්නේ දැනීමත් ප්‍රකට වෙලා වැඩි වෙලා අඩු වෙලා නැති වෙලා ගිහිල්ලා තියෙනවා. එතකොට මේ හැම එකක්ම දැකගෙන බලාගෙන නමුත් මම යන්නේ ආනාපානයටද නැත්නම් ප්‍රශ්නේ දකින්නවද කියලා ප්‍රශ්න හදාගන්නේ නැතුව ඒක ප්‍රකට වෙනවා නම් ඒ ප්‍රකට වෙන දේ දැනගෙන ඒ ප්‍රකට වෙන එක දිහා බලාගෙන ඒක ඒක අධ්‍යයනය කරගෙන අර මම මේ මොහොතේ මෙතන ඉන්නවා වගේ කියන ඒ සංඥාව මුලින්ම තියාගත්ත කියලා කිව්වා ඒක ඇත්තටම ඉතින් මේකේ ආකාරයෙන් ආවට පස්සේ අම්මේ අපි කොහොමද සිහිය තුළින් ප්‍රකට වෙන දේ දකින්න පටන් ගන්න ආය බවට පරිවර්තනය වෙනවා අර නිහඬ නිරීක්ෂකයා කියන තැනට අපි මේ ඇත්තටම එන්න පටන් ගන්නවා ඒක බොහොම හොඳයි මම කියන්න කැමතියි ඔය කියන තැනට අම්මට එන්න පුළුවන්කම තිබ්බේ අම්මා කිව්වා වගේ අර සාමාන්‍ය ජීවිතයේ තුලදිත් සිහිය පුරුදු කරන්න කරපු උත්සාහයේ තියෙන ප්‍රතිඵල හොඳයි. මම ඒක නම් පැහැදිලිවටම කියනවා. මොකද සාමාන්‍ය ජීවිතයේදී අර හිත දුවන එක ඒ වෙලාවේදී උපේක්ෂා සහගත වෙන්න, සද්දපත් දැහෙන එකට උපේක්ෂා සහගත වෙන්න, අර දකින දේවල් වලට උපේක්ෂා සහගත වෙන්න. අන්න ඒ වගේ ඒ හැම එකකදීම ඒ කියන ලක්ෂණ ටික ප්‍රකට කරගන්න විදිහට හිත පුරුදු කරපු හින්දා භාවනාව තුළදී එයාට පුරුදු කරන්න වඩන්න හදන්න මහලු දෙයක් කියන්නේ අර පුරුදු කරලා තියෙන එක වඩාගෙන යන ඒක ඒක තුළ ප්‍රයාත්මක වෙලා හිටියෝ විතරයි මොකද හරියටම කියනවා නම් අර ඔරුව හදලා තියෙනවා තියෙන්නේ පදින්න විතරයි වගේ ඉතින් ඒකේ ඉන්න බොහොම හොඳයි හරි සාර්ථකයි බලන්නම් මේ සාමාන්‍ය ජීවිතය තුළ තවම ඔය කියන සිහිය තියෙන අවස්ථාවල් ටික දැන් තියෙනවනේ ඒ තියෙන අවස්ථාවල් ටික දැන් ඒ සිහිය පුරුදු කරගෙන යන අවස්ථාවල් ටික එහෙම තියාගෙනම බලන්න මොනවා හරි අවස්ථාවක් තියෙනවද කියලා ආමා ඔය කියන සිහියෙන් පිටපණින එකක්. හිතන්න එපා දැන් සිහිය තිබ්බා කියලා අපි ඇත්තරම ඇත්තරම මේ සිහිය තියන අය තමයි මෛත්‍රී සහගතමයි මේ ලෝකේ. කරුණාවන්තමයි, මුදිතාවන්තමයි, උපේක්ෂා සහගතමයි. ආදර කරුණාව හොඳටම තියන අය ඉන්නේ අපි සිහිය තියන අය විතර. එහෙම නැති අයගේ තුලම ඒගොල්ලෝ ඒ දේ ගන්නෙ මොකක් හරි ඉමෝෂනල් බවක් එක්ක, මොකක් හරි හැඟීම්බර භාවයක් එක්ක. නමුත් හැබෑවටම තියෙන්න ඕන තිබිය යුතු amount එක තිබිය යුතු નિયમિત ප්‍රතිශතයේ નિયમિત පරිමාව ප්‍රමාණය හරියටම දන්නවා සිහියෙන් ඉන්න කෙනා. ඉතින් ඒකින්ද ඔය කියන සිහියම තවදුරටත් පුරුදු කරගෙන යමු සාමාන්‍ය ජීවිතයේදී පවා. එතකොට මම හිතනවා අපිට මේ මේ මේ තියෙන කාර්දර වලින් නිදහස් වෙන මං හිතන්නේ මහලු බවුලක් වෙයි කියලා. අම්මම කියලා තියෙනවා සිහියෙන් ඉන්න හින්දා කායික සහ මානසික ලොකු සහනයක් තේරෙන පිටියක් දැනට තේරෙනවා කියලා. ඉතින් හිතන්නම් මේ ඔය කියන ඔය ලබාවු ස්පර්ශය අපිට පුළුවන්කමක් තියනවා නම් නිරන්තරයෙන්ම පවත්වා ගන්න, දිගටම පවත්වා ගන්න අන්න ඊතරයි දස්තුත්‍රස්තාවය. එච්චර ඇත්තටම කෙරෙන්නත් ඕන කරන්නත් ඕන. ඉතින් මේකම මේ ගිලිහිලා යන්න නොදී හිතේ හොඳට ප්‍රතිස්ථාපනය කරගන්න. ඕකට ගාවි උපමා සූත්‍රයේ මෙන්න මේකයි කියන්නේ භාවේති බහුලී කරෝති ස්වාදීටිතං අදිත්‍යාති හොඳට භාවිතා කරන්න හොඳට හොඳට පුරුදු කරන්න නැවත නැවත පුරුදු කරන්න කොච්චරක්ද තමන් හිතාමතා හෝ නොහිතා ඒ දේ සිද්ධ වෙන තාක්කල්. හොඳයම් ඒ අතර බොහොම බොහොම සයි කමඨං වාර්තාව සම්බන්ධයෙන් කියන්න නම් වැරද්දක් ඇත්තට මට නම් පේන්නේ නැහැ. සාදු සාදු සාදු සයන්ස වාසයට තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ මේ මට එහෙම මේ ගැටලුවක් කියලා එහෙම මේ තාම මේ <laughs> තාම නෑ නෙමෙයි මේ මට හැබැයි <clears throat> මට කියන්න තියෙන එක දෙයක් තියෙනවා මේ කාලයක් තිස්සේ මගේ ප්‍රශ්නෙකට තිබ්බේ මේ ආනාපාන සතිය ආනාපානය සහ විදර්ශනාව එකක්ද වෙන වෙනමද දකින්න ඕන කියන ප්‍රශ්නේ නමුත් මම හිතන්නේ අද මේ එක කමටහන් වාර්තාවක් අනුව මේ ස්වාමීන් වහන්සේ කියලා දුන්නේ මේ මේක ඇත්තටම මේ අතිනත යන දෙකක් විදියට දකින්නයි කියලා කන්වංශ මේ ගේ උපදේශ වුණේ. ඉතින් ඒක ගැන මේ ඒ ඒ ගැටලුව निराකරණය කරන්න පුළුවන් වුණ එක ගැන මම බොහොම සතුටුයි. එහෙමයි. එහෙමයි. ඇත්තටම කියනවා මගේ පැත්තෙන් මට කාලයක් තිබිච්ච ලොකු ප්‍රශ්නයක් සමතේ සහ විපස්සනාව කියන එක. මම ඔය ලංකාවේ ඉන්නකොටත් හාමුදුරුවෝ බර ගානකකින් ඕක ඇහැව්වා. හැබැයි ඒ වෙද්දි මට සතිය අහු වෙලා තිබ්බා. ඊට පස්සේ තායිලන්තයට ගිහිල්ලත් උන්වහන්සේලාගෙනුත් ඇහැව්වා. ඒත් මට සතිය අහු වෙලා තිබ්බා. ඒ නේපල හාමුදුරුවන්ගෙනුත් ඇහැව්වා. උන්වහන්සේ සතිය ගැන කියා. ඊපස්සේ කොහොම හරි මේක අර වැඩේ තියෙන්නේ මම හිතන්නේ අර අපි අපි දන්න අපේ සමාජය තුළ අපි කියමුකෝ සිංහල සංස්කෘතිය තුළ ලංකාවේ මේක උගන්වන්නේ අර වාචසිකව බර කරලා වගේ හොඳයි නරක නෑ මේක තුල තියෙන ඉංගිය මොකද්ද කියලා ඉගෙන ගන්න පළවෙනිම වාචිකව හෝ මෙනෙහි කරන එකේ නරකක් නෑ මම නරකයි කියන්නේ නෑ ඒ වුණාට එතනින් නවතින්න නරකයි ඔන්න ඔතන ඇති නවුල මම ඊට කලින් ඔය භාවිතා කරපු වචනයක් තියෙනවා අර දැන් ඔය ඉන්ටර්නෙට් එකේ පාවිච්චි කරන ලස්සන වචනයක් සොෆ්ට්වෙයාර් වල එහෙම අප්ඩේට් කරනවා කියලා අපේ මනස ඇත්තටම අපි හදාගන්න ඕන අප්ඩේට් කරගන්න පුළුවන් මනසක් හැටියට අලුත් කරගන්න පුළුවන් මනසක් හැටියට ඒ කියන්නේ දැන් ඔය කියන විපස්සනාව සම්බන්ධයෙන් අපි මුලින්ම හිතුවා කියන්නකො මේක අනිත්‍යයි හැටියට හරි එහෙම හිතනවා කියලා. ඒක හොඳයි නක නෑ. ඒ වුණාට ඒක තුල නවතින්න නාකයි. ඉන් එහාට මේක දකින්න පටන් ගන්න තැනකට යන්න හිතන්න පුළුවන් ඕන. මේක තුල තියෙන වෙනස දකින්න මේක මේක තුල තියෙන වෙනස තීරුම් ගන්න අන්න එහෙම පුළුවන් තැනකට හිතපත් පත් කරගන්න පත් වෙන තැනට පාවත්ව ගන්න හෝ අරගෙන යන්න දක්ෂ වෙන්න ඕන. අන්න එතකොට තමයි අර අර බොජ්ජංග සංයුක්තයේ තියෙන සූත්‍රවල තියෙනවා සතිය ඇති වෙච්ච කෙනාට ධම්මවිචේ කියන එක නචේතනාය කරණීයන් ඒසෝ ධම්මාති කියේ. බුදුහාමුදුරුවෝ කියන්නේ ඒ ඒ සතිය ඇති වෙච්ච කෙනෙක් ඉන්නවා නම් සිහිය දිනු කරපු කෙනෙක් ඉන්නවා නම් ධර්මතාව විනිශ්චය කරනවා කියන එක එහෙම නැත්නම් සම්පජඤ්ඤයට පැමිණෙනවා කියන එක එහෙම නැත්නම් ඔය කියන විපස්සනාව කියන එක නචේතනාය කරණීයන් ඒසෝ ධම්මාති. ඒක චේතනාත්මකව කරන්න ඕන එකක් නෙවෙයි. ඒක ධර්මතාවයක්. ඒක ඒක ඒක සිද්ධ වෙන දෙයක්. ඇටියෙද. එතකොට අපිට මෙතනදී කරන්න තියෙන එකම එක කාරණේ සිහිය දියුණු කිරීමමයි. ඒ සිහිය දියුණු කිරීම තුළින් හරියට අර අපිට අර කකුල් දෙකක් තියෙන හින්දා අපි ඉස්සරහට ඇදීගෙන යනවා, ඇවිදීගෙන යනවා වගේ අර එක එක කකුලක් තියලා අඩිය තියෙනකොට තාඩිය තියපු හින්දා ඊළඟ කකුල අරගෙන තියන්න පුළුවන් අවස්ථාවක් හම්බ වෙනවා වගේ සතිය සහ සම්පජන්නේ සම්පජ මොකද්ද කියන සමතේ සහ විපස්සනා කියන දෙක අපේ ජීවිතයේදී අර ඔය කියන විදිහට අර අතිනත අරගෙන යන එහෙම කාරණාව බවට තාන්ති පරිවර්තනය කරගන්න පටන් ගන්නවා. එතකොට අපි කාලයාගේ ඇවෑමෙන් ඉගෙන ගන්න ගණේවි ඇත්තටම ඇවෑවටම මේ මේකෙන් විපස්සනාව කොහොමද සිද්ධ වෙන්නේ නැත්නම් කාරණා විශේෂයෙන් දකින්නේ කොහොමද තේරුම් ගන්නේ කොහොමද කියන එක දැනගන්න ගනිමි. නමුත් අර අපේ සංස්කෘතිය හැටියට අර සිංහල සංස්කෘතිය හැටියට අපි කිව්වොත් එහෙම මේකෙදි උගන්වන්නේ මේව මෙනෙහි කරන්නම ඕන කියන්නම ඕන භාගදාස ධායනා කරන්න ඕන නරක නෑ නරක නෑ වැරදි නෑ ඒ වුණාට එතන නවතින එක හොඳ. අන්න ඒකයි මගේ පොයින්ට් එක. එතන නවතින එක නාක. එතනින් නවතින්නේ නැතුව තව ඉස්සරහට යන්න පුළුවන් අපිට. ඉතින් බොහොම සන්තෝෂයි ඔබතුමාගේ ප්‍රශ්න විසඳුණා නම් මම හරි සතුටුයි. පෙරවන් සාන්නේ. මේ මට සිහිය පිළිබඳ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔබ වහන්සේට ඇහෙනවද මාව? එහෙමයි මං හිතනවා ඔබතුමිට එහෙම ප්‍රශ්නයක් හී කියලා. <laughs> නෑ ස්වාමිනාස් ප්‍රශ්නයක් නෙවෙයි ඒක. විසඳා ගැනීමක් ඒක මට කරන්න ඕනේ. දැන් මම මම සතිය ඇත්තටම දිනු කරන්න උනේ සිහිය දිනු කරන්න උනේ මම වැඩ කරන්න පටන් ගත්තේ සයිකියාට්‍රික් නර්ස් කෙනෙක් විදිහට. අවුරුදු 33ක් වැඩ කරා. ඉතින් ඒ ලෙඩුන්ගේ ලෙඩුන්ට බලන්න බෑ සතියක් නැත් සිහියක් නැත්තම්. ඒ කියන්නේ ඒ ලෙඩ්ඩු රණ්ඩු වෙන්න ඉස්සෙල්ලා ප්ලෑනේ යොදන්න ඕනේ ඒගොල්ලන්ව රණ්ඩු නොවී තියන්න. හ්ම්. ඒ කියන්නේ ඒ ලෙඩ්ඩුම ඔබ්සර්ව් කරන්න ඕනේ ඉස්සෙල්ලා ඔබ්සර්ව් කරලා ඊට පස්සේ බෙහෙත් දීලා ඊට පස්සේ යාළු වෙලා එක එක ක්‍රම යොදලා ඕනේ අර විශාල රණ්ඩු වලින් මුදවා ගන්න. එහෙමයි. ඉතින් ඒ විදිහට තමයි ජීවත් වුනේ අවුරුදු 33ක්ම. ඒ එහෙම එහෙම ඒ ඒ යෝජනා යොදවලා ඒ විදිහට කරුණාවෙන් සතිය මම මේ දැන් හිතන විදිහම එතනින් සතිය දියුණු කරපු නිසා තමයි ඒ විදිහට දිග්ගටම සතියෙන් ජීවත් වෙන්න පුරුදු වුණා ස්වාමීන් වහන්සේ. දැන් ඉස්පිරිතාලෙන් ගෙදර ආවා වුණත් ඒ සතිය මේ මග හැරුණේ නැහැ. එහෙමයි. හැම ප්‍රොබ්ලම් එකටම ඒ ඒ සිහිය කියන එක මේ මේක මේ සම්මා සතිය කියලා විශාල දැනුමකින් නෙවෙයි. ඒක ඇත්ත. නුඹුත් සිහිය යොදවන්න පුරුදු වුණා හැම මොහොතකම. එහෙමයි. ඒක නිසා තමයි මම ජීවිතේ ගැටලු සියල්ලක්ම බේරගෙන දැන් අද ජීවත් වෙලා ඉන්නේ. අනිත් එක ස්වාමින් වහන්සේ දැන් මට මගේ හස්බන්ඩ් පැරලයිස් වෙලා අවුරුදු 13ක් මට බලා ගන්න ආණ්ඩුවෙන් බාර දුන්නේ මගේ වැඩපොළ ගැන මේකක් ඇසෙස්මන්ට් එකක් කරලා. විශේෂයෙන්ම මේ සිහිය ගැන. ඉතින් ඉතින් මේ මම එහෙම තමයි බලාගත්තේ හොස්පිටල් එක බලා ගන්නවා වගේ බලාගත්තේ මේ ඉතින් ඒ මම අහන ප්‍රශ්නේ තමයි ස්වාමීන් වහන්සේ දැන් මේ අපේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උදෙසා තියෙන මේ සම්මා සතියට ඒ වැඩ කරපු සතිය උදව් වුණාද කියන එක. අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම. සම්මා කියලා කියන්නේ යහපත් කියන එකනේ අම්මා. එහෙසම්. යහපත කියන එක. එහෙසම්. ඕක ඕක දැන් ඇත්තටම කියනවා නම් අපි මේ මේ මේකේ ආර්යශ්‍රාණික මාර්ගයේ දැනට බෞද්ධව නොවන බොහෝ පිරිසක් භාවිතා කරනවා වෙන්න පුළුවන්. එහෙසම්. එහෙමයි. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ එහෙම කවුරු හරි එහෙම පාවිච්චි කරා කියලා. කොහොම නමුත් සිහිය නම් භාවිතා කරන්නේ. සිහිය නම් පුරුදු කරන්නේ. ඒ සිහියට අම්මේ එයා එයා ඒ මෙහෙම ඉතින් ඌසට සිහියක් තියෙනවා මාත් ඒක පිළිගන්නවා. එයාට තියෙන සිහිය තියෙන්නේ මීයව අල්ල ගන්න ඌ වෙනකන් තමයි එයා බලාගෙන ඉන්නේ. ඒක නම් කරමවුන ඇටියට අපිට තියෙන සිහිය තුල තියෙන්නේ වෙන කෙනෙක්ට ඒ කරන උපකාරයක් ගැන නම් මේ කියන්නේ පංචශීලයේ කඩ කරගන්නේ නැතුව ඒ සීලය ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න ඕන කරන උමනා කරන එහෙම සිහියක් නම් තියෙන්නේ ඒක තමයි ඒක ගැන තමයි ඔය කියන ආර්යශ්‍රාවක මාර්ගය තුලත් බුදුරජාණන් වහන්සේ සාකච්ඡාවට ලක් කරන්නේ කියලා දෙන්නේ. එතකොට ඒක හඬම තමයි අපිට මේක ලේසි වෙන්නේ. ඉතින් ධර්මය අහන්න පුළුවන් කෙනෙක් නම් ධර්මය ඇහෙන තැනක ඉන්න කෙනෙක් නම් හෝ ඒකට ඒව ගැන කතා බහ කරන ඇසුරු කරන කෙනෙක් නම් ඒ ගමන යන්න එතකොට තව ලේසි වෙනවා. මොකද Taman කුලින්ම මේක හොයාගෙන යනවට වඩා අර ධර්මයේ තියෙන කාරණා ඉගෙන ගන්න පුළුවන්කමක් තියෙනවා නම් මේවා දැන මේවා ගැන දැන කියා ගන්න තියෙන අවස්ථාව වැඩි නේද? ඉතින් අර සාමාන්‍ය ජීවිතය තුළ ඒ කියන විදිහට මෛත්‍රිය පෙරදරි කරගෙන අර කරුණාවන්ත භාවය වගේ දේවල් පෙරදරි කරගෙන එහෙම එහෙම ඒ පුරුදු කරපු ඒ එහෙම පුරුදු කරපු සිහිය හන්ද තමයි අර මේ මේ කියන කාරණාවල් දැනගන්න උනත් අපිව යොමු වෙන්න බලන්න. එතකොට හැබැයි වැදගත් වෙන්නේ එතන තියෙන ඇටෙන්ෂන් එක ඇත්තටම කියනවා. අපි මේක දකින්නේ මොන කෝණයෙන්ද කියන එකයි වැදගත් වෙන්නේ. දැන් අපි හිතමුකෝ දැන් පූසාවම ගත්තා කියන්නකෝ දැන් පූසා ජීයෙන් ඉන්නව තමයි මීය එනකන්. මොකද එයාට තියෙන්නේ එයාව මොන වෙලාවෙද අල්ලගෙන ඝාතනය කරගෙන කන්නේ කියලා එහෙම චේතනාවක් තියෙනවා. ඒකට එයාගේ සිහිය පදනම් වෙලා තියෙන්නේ මිත්‍යාමය වෙච්ච වෑයමක් පිණිස. නමුත් අපේ සිහිය අපි පදනම් කරගෙන තියෙන්නේ අර සම්මා වෙච්ච නැත්නම් යහපත් වෙච්ච වෑයම පිණිස නම් හොඳ දෙයකට නම් නිවැරදි වූ දෙයකට නම් නිවැරදි වූ කාරණාවකට නම් ඒක තුලින් ඇති වෙන්නේ යහපතක් මිසක් අම්මේ අයහපතක් නෙවෙයි. ඉතින්ද මම හිතනවා විශ්වාස කරනවා මේ ඒක හන්ද තමයි අමතේ පෞද්ගලිකය අර ඒ කියපු ඒ කමඨං වර්තාවත් එක්ක බලනකොට ඒ සිද්ධ වෙච්ච කාරණාත් එක්ක ඔය කියන හැටියට භවනාව තුළ ඒ ගමන යන දේසි උනේ. එහෙම නැත්නම් ටික මාරු වෙන්න පුළුවන්. ඒක එහෙසම්. ඒ ස්වාමීනි. ඒ ස්වාමීනි. ඉතින් ඒ කියන්නේ ඒ ඒ ටික උදා වුණා කියන එක තමයි. එහෙමයි එහෙමයි පැහැදිලිව පැහැදිලිව. ඒ ස්වාමීනි. හොඳයි ඔබ වහන්සේට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අපි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සන්නන්ස. ආ තෙරුවන් සරණයි ඉරදිරම. සන්නන්ස මේ දැන් අපි මේ හිතමු දැන් ඕන සිහිය යම් පුරුදු කරන කෙනෙක් එයාට යාගේ ඒ කරගෙන එන පිළිවෙලේ පිටින් එක්තරා මොකක් හරි වගකීමක් ආවා කියලා දැන් ඉෂ්ට කරන්න වගකීමක් එනවා. ඒක ඒක කාල පරාසයක් ඇතුළත මොකක් හරි ටිකක් අපි දුමු ටිකක් අමාරු එකක් කියලා ඒක ඉෂ්ට කරගන්න යුතුයි. එතකොට ඒකත් එක්ක කරන ඒ කරන ඒ විෂයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවනේ යම්කිසි ඒක තුල ඒ කාර්යය තුල ජීවත් වෙනවනේ. එතකොට කොහොමද සිහිය කියන එක මේ උපදවා ගන්නෙ? ඉතින් පොඩක් සිහිය එහා මෙහා වීම තියෙනවා. මොකද අර සිහිය සමහරවිට ඇත්තම ඇතුව වෙනවා. උදාහරණයක් වශයෙන් සංසාර මට අර මේ දවස්වල අර ස්වාමීනාස්ති කෙනෙක්ගේ බෙහෙතක් හදන්න තියෙනවා. ඒකට දුර්ලභයි. අර ඒකේ කාරණා බඩු තියෙනවා. ඒ බඩු හොයාගන්න අමාරුයි. ඉතින් ඒක මම අර කල්පනා කරනවා මම ඉක්මනට හදලා දෙන්න ඕනි උන්වහන්සේට. ඒකත් එක්ක දැන් අර ඒකත් එක තමයි කාලය ගෙවන්නේ. එතකොට අර පුරුදු කරපු සීයේ වෙනස්කමක් තියෙනවා. එතකොට අර පොඩි වෙහෙස කරගatiyaකුත් තියෙනවා. පැහැදිලි. එහෙමයි. ඒ කොහොමද සනස්සෙන් දෙන්නේ? හොඳයි පොයින්ට් එක. අපි දැන් අර මූලිකව අපි ඔය කියන සිහිය භාවිතා කරන්න පළවෙනියෙන්ම පටන් ගන්න නැත්නම් තියාගන්න අවස්ථා ටික තමයි පර්යංකය හෝ සක්මන. ඊට පස්සේ ඊළඟට අපි ඔන්න යෝජනාවක් කළා මම අර කතා භාගයේදී ඕ වැඩකදී පුළුවන් නම් ගන්නට කියලා. එතකොට මේ මේකේ අපි එතන තමයි ගොඩක්ම ලාභය තියෙන සාමාන්‍ය ජීවිතයට ගන්න එකේ දැන් අර වර්තමාන මොහොත තුල ඉන්නවා කියන එක හොඳයි නිවැරදි සහ සාමකාමී සැහැල්ලුයි කියලා අපි දන්නවා නම් අපිට ඕනෑම අවස්ථාවකදී ඔය කියන තැනකට එන්න පුළුවන් මොකක් හෝ ඉන්ද්‍රියක් මොකක් හෝ අරමුණක් මොකක් හෝ කමටහනක් කියලා කියමුකෝ දෙයකට හිත හදාගන්න පුළුවන් නම් සාර්ථකයි උදාහරණයක් ඇටියට දැන් මම පහුගිය ටිකේ මම දන්නේ ඔබතුමීට කිව්වද කියලා ඒ කාලේ මම මෙහෙම දෙයක් පාවිච්චි කරා මම දැක්කා ගොඩක් ওই වැඩිහිටි හාමුදුරුවෝ මහතෙරුන් වහන්සේලා ඔය සාකච්ඡා එහෙම කරනකොට උන්වහන්සේලාගේ එකහතකින් අර ඇඟිලි දෙකෙන් සිවුරේ ඔය කෙලවට පිරිමදිනවා මට හිතා ගන්න බැරි ඇයි මේ කියලා මුල් කාලේ මම ඕක කෝපි කරා. ඇත්තටම කියනවා නම් මම ලොකු හාමුදුරුවෝ බලන්ට යන්නේ ඌවට තමයි. ගොඩක් කාලවල මම ධර්ම සාකච්ඡා කරන්න ගියේ නෑ. මම බලාගෙන හිටියේ උන්වහන්සේලා කොහොමද මේ අසකන නාසය නාසය නම් මම දන්නේ නෑ. අස කන අතපය මේ වගේ දේවල් ක්‍රියාත්මක කරවන්නේ කියලා. ඒ කියන්නේ උන්වහන්සේලා සිහිය දියුණු කරන ගමන් එතකොට මේ සාමාන්‍ය ලෝකයේ තියෙන මේ දේවල් එක කොහොමද හැසිරෙන්නේ කියලා. විශේෂයෙන් මට ගොඩක් ලොකු ආభాෂයක් ආවා තායිලන්තෙට ගියේ කියන ඕක ගැන. කොහොම හරි මම දැක්ක උන්වහන්සේලා ওই විදිහට අර සිවුරු කොන පොඩ්ඩක් පිරිමදිනවා. එහෙමයි. කතා බහ කරන අතර නෑ වගේ ඊට පස්සේ ආයෙත් පිරිමදිනවා. එතකොට තේරුම් ගන්න බැලුවා. ඇත්තටම කාලයක් කරනකොට තමයි මටත් අහුනේ ඔතන තියෙන්නේ තමයි ඇත්තටම කියනවා නම් අර සක්මන කරනවා වගේම අරමුණක් නම් තමයි. මොකද මේ මගේ පැත්තෙන් කියන්නේ. එතකොට අපි දැන් කතා බහ කරන වෙලාවේදී පුළුවන්කමක් තියෙනවා නම් කතා බහ කරන වචනයත් එක්ක ජීවත් වෙන්න. සමහරක් වෙලාවට ඒ කතා බහ කරනකොට වචන කතා කරන අතර හුස්ම ගන්න හිතෙන්න පුළුවන් නැත්නම් හුස්ම ගන්න වෙන්න පුළුවන් හුස්ම හිර කර ගන්න වෙන්න පුළුවන් ඒ වෙලාවේදී අපි හිත පුරුදු කරලා තියෙනවා නම් මේ ඒ ඒ පොඩි මොහොත තුලට එන්න ඒ පොඩි මොහොත දැනගන්න එතකොට අපි ඉන්නේ සිහිය ආශ්‍රය කරගත්ත ජීවිතයක තමයි සංකීර්ණයි තමයි කටයුතු ටික වැඩ කටයුතු කරද්දී බොහොම සංකීර්ණත්වයක් තියෙනවා තමයි හැබැයි අතරින් පතර අපි කොහොම හරි සිහියට කිට්ටු කරලා තියෙනවා ඉතින් ඒ වගේ අර හාමුදුරුවරු මහතෙරුන් වහන්සේලා කතා බහ කරනකොට උන්වහන්සේලා මම දන්නේ නැහැ සිහිය ගැන කොහොම නමුත් හැබැයි ඒක ඉවර වෙච්ච ගමම ආපහු අර අර කියන විදිහේ දෙයකට එනවා. අර කියන විදිහට පිරිවදින්න පටන් ගන්නවා සිවුරු කෙලවරක්. මම දැනගත්තා අහා මේක තමයි රහස මොකද්ද උන්වහන්සේලා අර වෙලාවේදී හිත එහිමි ගියා හෝ වේවා කමක් නැහැ නමුත් ඊට පස්සේදී ඒ ගියේ සිහිය උපදවා ගන්න විදිහේ මොකක් හරි කර්මස්ථානයක් මොකක් හරි දෙයක් මොකක් හරි නිමිත්තක් උන්වහන්සේලා හදාගෙන තියාගෙන ඉන්නවා ඒක එතකොට පෙළේ නැති වෙන්න පුළුවන් ඒක පෙළේ නැති වෙන්න පුළුවන් හැදිලියටම හැබැයි ප්‍රශ්නයක් නැහැ මේකෙන් අපිට සිහිය උපද්දවලා දෙනවා නම් වගේම ඒකෙන් වෙන කාටවත්ම පොඩි මොහරි මොකක් හරි විදිහකට කරදරයක් හිංසාවක් වෙන්නේ නැත්නම් ඒක හැම 100ක් තමයි. ඒ කියන 100ට නැවත නැවත නැවත නැවත පැමිණෙන්න පුළුවන් කමක් තියෙනවනම් අන්න සාර්ථකයි. හිතමුකෝ දැන් අම්මා ඔය කියන හැටියට සාංශයට බෙහෙත් හදන්න කතා කරන්න ඕනුණා කියන්නකෝ. අම පුරුදු කරලා තිබ්බත් ගමන් ෆෝන් එක අතට ගන්නකොට ඒ රිසීවර් එක අතට අහුවෙන ස්පර්ශ වෙන විදිහ, ඒ ඇඟිලි තියෙන විදිහ දැනගන්න අම අපි හිතමු සිහිය දිනු කරලා තිබ්බ කියන්නකෝ. හෝ මේ දවස්වල ඇත්තට මේක හොඳ අවස්ථාවකුත් තියෙනවා. එහෙම වුණා නම් එහෙම රිසීවර් එක ගන්න මොහොත අම ටක් ගාලා යයි මගේ හිත ඒ ඒක දැනගන්න තැනට යාවි. ඒ ඒ ස්පර්ශය දැනගනීවි. එතනට එතනට සම්පූර්ණ වේවි. ඒ හරිය ඒ දැනගන්න මේ මොහොත තුළදී ඒ වර්තමානයේ තුළදී අම්මා මම දැන් මෙතන කියන ඒ තැනට ඒවි. ඊට පස්සේ කතා බහ කරනකොට සිහිය අපෙන් ගිලිහුණා වෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ ඒ තරමටම ගිලිහෙවි කියලා. මොකද අපි කතා බහ කරන්නේ දැනගන්න මාතෘකාවක් ගැන. හැබැයි ඒ ටික ඔක්කොම අපේ අර පරණ පුරුද්දට නම් පටහැනි තමයි. මම ඒක පිළිගන්නවා. එහෙමයි. ඒ පරණ පුරුද්දට පටහැනි වුණාට අම්මේ අපි මේ කතා බහ කරන තුල දේ තුල ඉරිසියාවක් නැහැ. අරුස වචනයක්, මුසාවාදයක්, එහෙම නැත්නම් පිසුනා වාචාවක්, හිස් වචනයක් ඒ වගේ දෙයක් මොකක්වත්ම නැති එහෙම වචන නම් කතා බහ කරන්නේ අපි අතරින් එහෙම වචනයක් කතා බහ වෙන්න ආවත් අපි ඒ වචන හරි පැත්තට හරවගෙන නම් කතා කරන්නේ යන්නේ අපි තුල සිහියක් තියෙනවා මේ අපි ඉන්නේ අර සිහිය කියන එකේ ඒ සීමා වාසිය තමයි හැබැයි මේක අපිට අර පරණ පුරුදු ඒ ඒ ඒ පිට්ටනිය නෙමෙයි පරණ පුරුදු තැන නෙමෙයි පරණ පුරුදු අපි භාවනා කරන භාවනා මෙට්ටෙම නෙවෙයි මේක තමයි සාමාන්‍ය ජීවිතේ ඇත්තම කියනවා නම් සතිපට්ඨානේ හරියට වැඩෙන තැන මෙතන. ඉතින් එහෙම බලනකොට පසු කාලීනව මේ අපි අපිට දැන් අපි හිතමුකෝ මෙච්චර කාලයක් අපි දකින රූපයක් තුල සමහරක් විට පුරුදු වෙලා තිබ්බා කියන්නකෝ ඒකට කැමති වෙන්න හෝ අකමැති වෙන්න මනාපයක් හෝ අමනාපයක් ඇති කරගන්න දැන් ධමානුපස්සනාව වගේ ඒ කොටසක් අරගෙන බැලුවොත් මේ සතිපට්ඨාන සූත්‍රයේ ඒක තියෙන්නේ සිහිය උපදවා ගන්නට කියලා බුදුහාමුදුරු ගන්න. අම්මේ අපි අර මූලිකව ওই තියෙන කානුපස්සනා වේදනානුචිතාන වගේ ඒ ටික ඔක්කොම වගේ අර චුට්ට චුට්ට චුට්ට චුට්ට පුරුදු කරගෙන යනකොට අපිට ඊළඟට අහුවෙන්න පටන් ගනීවි ඇහැට පේන රූපේ නම් වැඩිපුර තියෙන්නේ ඒ රූපේ අපේ කර්මස්ථානයක් කරගන්න. ඒක ඇනලයිස් කරන්නට නෙවෙයි ඒ දකින්න එක තමයි එතකොට අපේ කර්මස්ථානය අපි හිතමුකෝ මෙච්චර කාලයක් අපි අපේ හිතට ආපු ඔය කියන කනස්සල්ල තිබ්බා කියන්නකො. ඒ කනස්සල්ල කියන එක අපිව හිත යට කරන දෙයක් වෙන්න පුළුවන්. නමුත් දැන් අපි කනස්සල්ල කියන්නේ මොකක්ද කියලා ඒ කනස්සල්ල කියන එක මොකක්ද කියන එක ගැන අවධානමත් වෙන්න පටන් ගත්තා වෙන්න පුළුවන් සිහියට පින් සිද්ධ මේක ආනාපානය බලනවා වගේ එකක් නෙවෙයි නම් තමයි මම පිළිගන්නවා. හැබැයි මේ තමයි මේ අපේ ජීවිතය තුළ අපි පැහැදිලියටම දුක භුක්ති විඳිනකොට ඒ දුක තියෙනකන් ඒ දුක තියෙද්දිම ඒ දුකේ නොඇලී ඉඳ හිත හදාගන්න ක්‍රමය. එතකොට අර කනසල්ල කියන එකත් මේ වැඩ කටයුතු කෙරෙන්න තියෙනවා කියන එකත් මේ මහා සංකීර්ණ දේවල් තමයි. ඒ වුණාට ඒ සංකීර්ණ දේවල් අතර අපිට පුළුවන් කමක් හම්බ වෙවි සිහිය කියන එකට චුට්ට චුට්ට ඇවිල්ලා. එතකොට අපි කාලයක් තිස්සේ අර කියන පොඩි පොඩි දේවල් ටික පුරුදු කරන්ට උනහම තමයි අර එදිනදා ජීවිතයේදී පවා අපේ සිහිය අපෙන් ගිලිහින අවස්ථාවල් ටිකට සිහිය දාගන්න අපි පුරුදු වෙන්න පටන් ගන්නවා. ඉතින් කොහොම බලනකොට අපි හිතමුකෝ අපේ හිතට එන දේවල් වෙන්න පුළුවන්, සිටිවිලි වෙන්න පුළුවන්, අදහස් ආකල්ප වෙන්න පුළුවන්. ඊට කලින් නම් මේ දේවල් කාලයක් යනකොට අපි කියාවි ඊට කලින් නම් මේ එන සිටිවිලි අදහස් ආකල්ප එක්ක මාව යටට දැම්මා එහෙම නැත්නම් මාව සන්තෝෂ කළා හිනැස්සුවා කියලා. නමුත් පස්සේ කාලෙකදී අපි කියාවි ඒ එන සිටිවිලි, ඒ එන ආකල්ප, ඒ එන හැඟීම් දැනීම් ඒ ඔක්කොම මට සිහියක් උපදවා ගන්න දැන් උගන්වලා දෙනවා, දැන් කියලා දෙනවා කියන්නේ. එතකොට අපි සාමාන්‍ය ජීවිතයේ අර නිස්සරණාධ්‍යාසයෙන් මේ කියන කටයුතු ටික ඔක්කොම කරાવી. නමුත් අපි දන්නවා කිසිම වෙනසක් වෙලා නැහැ අපේ තියෙන මේ සිහියේ තියෙන වටපිටාවට කියලා. මම පිළිගන්නවා අම්මා ඔය කරපු දේවල් ඔක්කොම ටික සිහියෙන් කරන්නේ නැති කියලා. මොකද ඔබතුමේ මම කාලෙක ඉඳලා අඳුරන්නේ හින්දා. හැබැයි මේක අර අපි පරණ පුරුදු අපිට පරණ පුරුදු අපේ මේ ප්ලේග්‍රවුන්ඩ් එක නෙවෙයි. අපේ ක්‍රීඩා පිට්ටනිය නෙවෙයි. දැන් අලුත් එකක් හම්බෙලා තියෙනවා. දැන් එතකොට අර පරණ පුරුදු කරපු සිහියට පින් සිද්ධ වෙන්න දැන් අපි දන්නවා මේක තුල කරදරයක් තමයි මේක. එහෙමයි. දැනට තේරෙනවා මේක අපි දැනට අපි අරන් තියෙන මේක කරදරයක් හැටියට කියලා. කාලයක් යනකොට අපි ඉගෙන ගන්න පටන් ගනීවි. මේ කරදරය නැත්තම් මේ මේ මගේ මේ කරදර නැත්තම් මට මේ ටික කර කාර්ය බහුලතාවයේ වගේ තියෙන මේ ටික ඔක්කොම අම්මා ගනීවි එක කාරණාවකට දාලා ඒ ඔක්කොම ටික 100ක් බවට පරිවර්තනය කරගන්න. එතකොට අනිත් එකයි මේක අර සාමාන්‍ය ජීවිතේට ගන්න පුළුවන් එකක් කියලා කියන්නේ. ඒකයි යන්නේ සතර සතිපට්ඨාන සූත්‍රේ පටන් ගන්නකොට බුදුහාමුදුරුවෝ කියන්නේ ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. ශෝක පරිද්දවාණං සමතික්කමාය. දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. ඥායස්ස අධිගමාය. නිබ්බානස්ස සච්චිතිය. ඔය කියන දොරවල් ඕන එකකට යන්න පුළුවන්. ඔය කියන ඕන ඕන පැත්තක් ඇති කරගන්න පුළුවන් එක ක්‍රමයක් තියෙනවද කියලා අහනකොට තමයි බුදුහාමුදුරුවෝ මේ සතර සතිපට්ඨානය කියන්නේ. ඇත්තරම කියනවා නම් කෝල්ලින් වන් කියලා කියන්න පුළුවන් සතර සතිපට්ඨාන. එතකොට මේ අපි මේ අර සාමාන්‍ය ජීවිතයේ මේක පුරුදු කරගන්න දරන උත්සාහයත් එක්ක ඒ සාමාන්‍ය ජීවිතයේ මේක දාගන්න අපි පුරුදු කරලා තියෙන විදිහත් එක්ක මට මතකයි පහුගිය ටිකේ අම්මා කිව්වා අර අර අර ඩ්‍රෝ එක ඇරිලා ඇරිලා වහනකොට ඒක ඒක කරපු විදිහට මට මතකයි වතුර වලින් අත හොදනකොට ඒක දැනගත්ත තේරුම් ගත්ත විදිහ ගැන අම්මා මට කිව්වා. අතන එතකොට අපි මේ සාකච්ඡාව කරගෙනත් නැහැ. අන්න ඒ වගේ ඇක්ටිවිටි තමයි යන්නේ. ඒ වගේ දේවල් තමයි අපිට උදව් උනේ ඒ කාලේදී සිහිය තියෙනවා කියන එක පෙන්වන්න. දැනට අපිට උදව් වෙලා තියෙන්නේ මේ බිසි ස්කෙඩියුල් එක. මේ මේ මේ කරදරකාරී නැත්නම් මේ බොහොම සංකීර්ණ වෙච්ච වැඩ කටයුතු වලින් පිටිච්ච මේ මේ කාලසටහන තමයි අපිට හේතු වෙලා තියෙන්නේ. එතකොට දැන් අපි අල්ලගන්න ඔය අතර ඔය අර අර හරියට රෙද්දක් මහනකොට මැෂින් එකෙන් උඩ නූලයි යට නූලයි යනවනේ. ওই නූල් දෙක අර නූල ගිහිල්ලා යට නූලේ රවුමක් කරලා ගැට ගිහිල්ලා තමයි ඊළඟ නූලට යන්නේ. නමුත් මේ අතරින් තමයි රෙද්දම හැන්නේ. ආන් මේ වගේ අපි සිහිය කියන නූල යටින් අරගෙන යමුවම මේ ජීවිතය කියන නූල උඩින් ගිහිල්ලා මොන මොන දේවල් වල පැටලුනත් අවසානයේදී මේ රෙද්ද යටට යනකොට අපි මේක පොඩ්ඩක් ගැට ගහලා තියමු සිහිය. චුට්ටක් ගැට ගහලා තියමු සිහිය. අන්න එතකොට මේ ඒ සිහියේ ඉන්න ඒ තප්පරය අර අර අනික හැම වෙලාවකම අපිට ගොඩක් අමාරු නාට ගොඩක් අපහසුතාවය ඇති වුණාට කරදරකාරී වුණාට මම පොරොන්දු වෙනවා නැත්නම් මම වගකීමක් <laughs> තියෙනවා ඒ සිහියෙන් ඉන්න තප්පරය තුල සහනය ස්ථාන සීම සහ ඇත්තටම කිව්වොත් වරහන් එතන නිවන තියෙනවා. ඉතින් අපේ ඕ මේ මේ මේ අතරම බලන්න හොඳ අවස්ථාවක්. ඒ කියන්නේ ওই වගේ අවස්ථාවක් ආයෙ හම් වෙන්නේ නැහැ. ඇත්තටම කියනවනම් ওই වගේ වටපිටාවක් එන්න ඕනේ. ඒ වගේ වටපිටාවකට අපි මුහුණ දෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. මේක හැමෝටම වෙන්න ඕන කියලා මම කියන්නේ නැහැ. නමුත් අපි දැන් බලමු මේකෙන් ප්‍රයෝජනය ගන්න. මේ අවස්ථාව මේ ලැබිච්ච වටපිටාවේ මේ ලැබිච්ච දෙයින් ප්‍රයෝජනයක් ගන්න. ඔය හැම එකකම අපි බලමු අපිට සිහිය ඇති කරගන්න පුළුවන් අවස්ථා මොනවද? කනින්නේ මොන අවස්ථාවන් වලින්ද? අන්න ඒ වගේ. එතකොට මේ හැම වෙලාවකම කියන්නේ නැහැ මේ මේක තුල ආනාපානයේ දිහාම බලාගෙන ඉන්න ඕන හෝ සක්මනම දකින්න ඕන හෝ ශරීරයට මෙන්ට ඕන. එහෙම එකක් කියන්නේ නැහැ. වචන කතා බහ කරන්න පුළුවන්, වැඩ කටයුතු කෙරෙන්න පුළුවන්. වැදගත් වෙන්නේ ඒ දේවල් දැනගෙන හෝ අවධානයෙන් හෝ ඌමනාවෙන් හෝ අර කියන විදිහට මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා කියන ඒවා පෙරදරි කරගෙන කරන වාද නැද්ද කියන පිට. එහෙම බොහොම සක්. එහෙමයි. එහෙමයි. සාදු සාදු සාදු. බොහොම පින් සනන්ත. සරණ තමයි.